දේපල මිල මුදල් යාන වාහන මේ කිසිවක් අපිට තිබුණත් වැඩක් නැහැ අපි ළඟ හොඳ මනුස්සකමක් නැත්නම් ඉතින් මනුස්සකමින් පිරිපුන් මේ අභිලාෂයෙන් බෞද්ධ රූපවාහිනිය ආරම්භ කළ නවතම වැඩසටහන ප්‍රතිවීක්ෂා වැඩසටහන සමගයි අද දවසේ මේ උදෑසන ඔබ මෙලෙසින් ඒකාත්මික වන්නේ. සදහතුනි අද දවසේ ප්‍රතිවීක්ෂා වැඩසටහන සුපුරුදු ලෙසින් පවත්වන්නට අප සිදු කළ ආරාධනයෙන් මේ පුණ්‍යවන්ත දහම් ඇදිරියට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතයට මම තනන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සිවවන සතියයි මෙලෙසින් ආරම්භ වන්නේ. ඉතින් සිවවන සතිය ආරම්භ වී අද දවසේදී ප්‍රතිවේක්ෂා වැඩසටහන යටතේ පංචශීලය යටතේ කෙරෙන සමාජ කතිකාවත මෙලෙසින් අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඔබ අප කෙරෙහි මෙත් සිතින් පවත්වන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්බම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංඋතා වික්ඛු සබ්බ දුක්ඛා පමුංචති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපි අපේ ජීවිත සකස් කර ගැනීම සඳහා ගන්නා වූ උත්සාහය ගන්නා වූ බලය ගන්නා වූ වීර්යය තවදුරටත් වර්ධනය කරගත යුතු වෙනවා ඒ මොකද තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත් දෙපාර්ශ්වයේම යහපත සඳහා අසර බොහෝ දුක් ඇති මේ සංසාර ගමන බොහෝ දුක් ඇති සසර අපි වරද්ද ගත්තොත් ලොකු ගැටු සහගත තත්යකට පත් වෙන්න පුළුවන්කම තියෙන බව අපි හොඳින්ම දැනගත යුතු කාරණාවක්. ඉතින් මේ නිසාවෙන් අපි බලන්න ඕනේ ඊටා දැඩි අවධානයක් යොමු කරලා අපි කොහොමද තමනුත් නිවැරදි වෙලා අන් අයවත් නිවැරදි කරගන්නේ කියලා. හේතුව අපි ළඟ මෛත්‍රියක් කරුණාවක් තියෙනවා නම් දුක් විඳින්න සිද්ධ වෙන සත්‍යාව දුකෙන් මිදවා ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් අපි සකස් කරගත යුතුවම සකස් කරගත යුතුවම තියෙනවා. හොඳයි. මේ අනුව සකස් කරපු වැඩසටහන තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහන. ඉතින් අපි දැන් දින 4ක් තිස්සේ පංචශීලය රැකීමේ තියෙන වටිනාකම, එහි තියෙන ලෞකික ප්‍රයෝජන, එහි තියෙන ලෝකෝත්තර වශයෙන් තියෙන ප්‍රයෝජන බොහෝ දේවල් සාකච්ඡා කරා. දැන් ඉතින් අපිට උරුම වෙච්ච මේ උතුම් ධර්මය අපිට ලැබිලා තියෙන මේ උතුම් ධර්මය බුදුරජාන් වහන්සේ දේශනා කරපු අපි ප්‍රයෝජනයක් ගන්නවා වගේම අපිටමත් යහපතක් වෙන විදිහට සමාජය තුළ යම්කිසි ආකාරයක වෙනසක් සිද්ධ කරන්න මේ ප්‍රතිපත්ති බෞද්ධ ප්‍රතිපත්තිය භාවිතා කළ යුතුයි. ඒකෙදි අපි හිතන්න දෙයක් නැහැ මට මට ඉතින් මේ අනිත් අය හැදින්නෙන් වැඩක් නැහැ. මම මේ මම මගේ වැඩේ හරියට කරනවා කියලා. මොකද දැන් මේ කාලේ වෙනකොට අපිට හොඳටම තේරෙනවා ඇති අනිත් අයගේ ක්‍රියාවන් මට කොච්චර බලපානවද කියලා. අනිත් අයගේ හැසිරීම මට කොච්චර බලපානවද කියලා. ඒකින්ද අපි හැමෝම යමක් කළ යුතු තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට දුස්සීලකම් කරන, නරක විදියට හැසිරෙන, හිතා නරක විදියට හැසිරෙන ආත්මාර්ථකාමී මිනිසුන්ගේ වැඩිවීමක් තියෙනවා නැත්නම් ඒ මිනිසුන් සඳහා එවැනි මිනිසුන්ගේ බලය වැඩිවීමක් තියෙනවා. හැම දෙයකදීම නායකත්වය ගැනීම තියෙන ඒ වගේ නරක අයගේ හොඳ අය කොහොම පස්සට යන ගතියක් තියෙනවා මේ අයියෝ වැඩක් නැහැ කියලා. ඉතින් ඒකින්ද අපිට සිද්ධ වෙනවා කොහොමත් අපේ තමන්ගේ යහපත සඳහා හරි අනුන්ට යමක් අනුන්ව සකස් කර ගැනීමේ වැඩ පිළිවෙලක් අනාගතයේ තවදුරටත් නරකම තත්ත්වයටපත් වෙන්න පෙර අපි කවුරුත් එකමුතු වුණොත් යමක් කරන්න බැරි කමක් වෙන්නේ නැහැ. පළවෙනියෙන්ම අපි ඇති කරගත යුතු අදහස. පළවෙනිම අදහස තමයි ජීවිතයේ කරන්න බැරි දෙයක් නැති බව. හරිද? අපි උත්සාහ කරොත් නිවැරදි දෙයක් කරන්න නිවැරදි දෙයක් කරන්න උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ කියන එක හොඳින් තේරුම් ගන්න ඕන කර ඒ අරමුණකට යන්න අතාත්විකයි කියලා මූලිකව හිතලා හුඟක් අයක තියෙනවා මේ වැරදි අදහසක් අයියෝ හරියන්නේ නැහැ වසුරංගනා කතාව මේ කරන්න පුළුවන් වැඩ නෙවෙයි මේක ඕක අද කාලේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා යම් යම් පසුබෑමට ලක් වෙන සුළු අදහස් තියෙනවා. හැබැයි ඕනම රටක් ඕනම ජාතියක් ඕනම නිවසක් වුණත් දියුණුනේ නිවැරදිවම නිවැරදිව නිවැරදි ආකාරයට වෙනස් චින්තනයකට ගියා නම් හුඟා දිනු වෙච්ච රටවල් ඔක්කොම බලනකොට සහ දිනු වෙච්ච පුද්ගලයෝ බලනකොට එයාලගේ චින්තනය අනිත් රටට වෙනසක් තිබුණා. හැබැයි මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වෙලා මානසික විකෘති ලබන අයගේ චින්තනය වෙනස්. වෙනස් චින්තනයක් තිබුණ පමණින් කියන්න බෑ එයාට දිනු වෙන්න පුළුවන් කියලා. ඒ වෙනස් චින්තනය කොයි පැත්තටද වෙනස් වෙලා තියෙන්න ඕන? නිවැරදිම පැත්තට වෙනස් වෙලා තියෙනවා නම් චින්තනය ඒක අනිවාර්යයෙන්ම හරියන දෙයක්. ඒකින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබෙන්නේ නිවැරදිම චින්තනය මොකක්ද කියලා. එතකොට ඒ අනුව යමින් අපි අපේ යම් කිසි අදිස්ථානයක් ගත්තොත් ඒක කොයි මොහොතක හරි සාර්ථක වෙනවා. තාමත් අපි ඉන්නේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව ආදියට පුරුදු සිත් තියෙන මිනිසුන් එක්ක කියලා අමතක කරන්න හොඳ නෑ. ඇත්තටම අපේ අයට කාගෙට කාට හරි කරදරයක් දැනෙනකොට කරදරයක් ඇති වෙනකොට මේ කරුණාවක් මෛත්‍රියක් ඇති වෙනවද නැද්ද? තියෙනවා. මම එක බටහිර රටක පිරිසක් පිළිබඳව මෙන්න මෙහෙම කතා ප්‍රවෘත්තියක් අහුව අපේ එක්කෙනෙක්ගේ. මේක සමහරට අත්දැකීම් තියෙන අය ඇති. මේ සමහර ජාතීන් වල යාළු මිත්‍රාදීන් එයාලට පිට රටවල ඉන්නකොට සකස් වෙනවා. යාළුවෝ හැදෙනවා. වෙනත් ಜಾති වෙනත් ಜಾතියින් වෙනත් ಜಾතියින් යාළුවෝ විදිහට හරස් වෙනවා. ඉතින් යාළුවත් එක්ක වෙලාවකට යනවා මේ තේ එකක් බොන්න කැම ටිකක් ගන්න කොහරි තැනකට ආපන ශාලාවකට. ඉතින් ගියාම මේ අපේ කට්ටිය මොකද කරන්නේ? අර කට්ටියට තේ වලට බිල ගෙවන්න හදනවා, කැම වලට බිල ගෙවන්න හදනවා. ඒකට හරි පුදුමයි මේක. හරි. ඇයි වා මට කැමට බිල ගෙවන්නේ? ඇයි වා මගේ තේකට ගාන ගෙවන්නේ? එහෙම පුරුද්දක් නෑ ඒ ඇතුළ. දෙන්නයි කොච්චර ළඟ යාළුවෝ දෙන්නෙක් මේ කෑම කන තැනකට ගියත් තනි තනියම තමන්ගේ බිල ගෙවලා දාලා එන එක තමයි කරන්නේ. ස්වාධීනව. හරි. එතකොට බලන්න අපේ එහෙම එකක් නෑ. අපේ ඇත්තටම අපේ අදහසක් තියෙනවා ළඟ ඉන්න කෙනාට ආ මම මේක දෙන්නම් මම මේක දෙන්නම් අපිට කයිවාටිකව ඉඳලාමත් ඉන්නව නැතුව නෙවෙයි. නේද? නමුත් අපිට එහෙම අදහස් පහළ වෙනවා. ඇත්තටම මිත්‍රත්වයක් තියෙනවා නම් අපිට මේ මිත්‍රත්වයත් එක්ක අදහසක් පහළ වෙනවා තවත් කෙනෙක් සලකන්න ඕනේ කියලා. හින්දා අපේ රටේ තාමත් මෛත්‍රිය කරුණාව තියෙන අය ඕනෑතරම් ස්වේච්ඡාවෙන් ඉතා විශාල වැඩ කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒකින්ද අපි මේක ලඝු කොට සලකන්නේ නැතුව අපි මේ ක්‍රියාදාමය පටන් ගන්න ඕනේ. හැම කෙනෙකුටම කරන්න කොටසක් තියෙනවා. නිවැරදි දේ කරන්න හදනකොට කවුරුත් ඒකට ඒකරාශී වෙනවා නම් මම හිතන්නේ ලොකු වෙනසකට වාදනය වෙන්න පුළුවන්කම තියෙනවා. දැනට අපි මේ වෙනකොට මේ වැඩසටහනට සම්බන්ධ වෙන සම්බන්ධ වෙලා කටයුතු කරන පිරිස ඉන්නවා. අය හැම කෙනෙක්ම හිතා ගන්න ඕන මම ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් කියලා. පසුව පුළුවන් ඒ සමාජිකත්වයට අපිත් එක්ක එකතු වෙන්න. ඒකට අපි සකස් කරලා තියෙනවා ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය කියලා සංගමයක්. ඒ සඳහා අපි දැනුම් දෙනවා ළඟදිම දැනුම් දීමක් කරන්නම්. ඒතකොට ඒ සඳහා ඉල්ලීමක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඊට කලින් අපි මේ ප්‍රතිපත්තිය තුළ යන්න ඕනේ යම් කිසි දුරක්. එහෙම නැතුව අපි නිකන් ලියකෙවිලි වල සම්බන්ධ වෙලා ඒක වැඩක් තියනවද? මිනිසුන් ඒක රාශී වෙන්න ඕන මොකක් වටේද? ප්‍රතිපත්තියක් වටේ. මිනිසුන් ඒක රාශී වෙන්න ඕනේ පුද්ගලයෙක් වටේ නෙවෙයි. මේක කලින්ම තේරුම් ගන්න ඕන හොඳම දේ. අපි ඔන්න ආරම්භ කරන්න ඕන මේ පිළිබඳව කතිකාවත දැන්. හරිද? මොකක්ද මේ? ලෝකෙට හඳුන්වා දෙන බෞද්ධ කතිකාවත. අපිට ආඩම්බරයෙන් හඳුන්ලා දෙන්න පුළුවන් ඒ වගේ කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට ජීවත් වෙන්න ඉදිරිපත් කරපු වැඩපිළිවෙල තුළ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අපි හරීම පහළ තත්වයකට වැටිලා. ඊයේ පෙරේද දරුවෙක් කැවිලා මට කියනවා පාවාදීම් අතරින් ලෝකෙන් පළවෙනියා ලංකාව කියලා. ඒ මේ ක්‍රිකට් ගැන කතා කරන්න කියලා. ක්‍රිකට් ගැන කතාවකදී එහෙම එකක් ලෝකෙන් චෝදනාවක් ඇවිල්ලා තිනවා කියලා ලංකාවට මේ වෙනකොට පාවාදීම් අතර වැඩියෙන්ම සැක පහළ වෙලා තියෙන පළවෙනි තැන ඉන්නේ ලංකාවට. දැන් මොකද්ද මේ தත්ත්වය? නේද? එතකොට හැම පැත්තකින්ම පිරිහෙන රට දැන් බෞද්ධ විදිහට අපි ආර්ථික වශයෙන් තදබල කඩා හැලීමක සමාජීය වශයෙන් තදබල කඩා හැලීමක හැම පැත්තෙම පරිහානිය පැත්තෙන් ඉහළටම වේගයෙන් නැගෙන තත්යකට පත් වෙලා. මේක ආපසු හැරවීමේ වගකීමක් බෞද්ධ අපිට තියෙනවා. හරිද? ඒකට හැමෝම දායක වෙන්න ඕනේ. පළවෙනි දායක වීම තමයි තමන් ශ්‍රද්ධාව උපදවා ගැනීම. තමන්ට විශ්වාසයක් ඇති කරගන්න මේක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒ මොකද සමාජ ස්තරයක් નિවැරදි කර ගැනීම සඳහා සාරවත් ධර්ම සිත්වල උපද්දවා ගන්න ඕනේ. ඉසරු ධර්ම නෙවෙයි, සරු ධර්ම. ධර්ම කියන්නේ හැඟීම්. සරු සංඥා සහ සංස්කාර. කියන්නේ අපිට ඇති වෙන දැන් පුද්ගලයෙක් දැක්කහම ඒ පුද්ගලයා පිළිබඳ හඳුනා ගන්න, નિවැරදිව හඳුනා ගන්නකොට කියනවා નિවැරදි සංඥා උපදිනවා කියලා. ඒකත් එක්ක ඇති වෙන හැඟීමට කියනවා සංස්කාරය කියලා. හරි. දැන් අපි අඹ ගෙඩියක් දැක්කහම අඹ කියලා හඳුනා ගැනීමට කියන සංඥාව කියලා ඒකට ඇතුළේ කැමැත්ත අකමැත්තට කියන සංස්කාරය කියලා. එහෙනම් ඒවා සාරවත් ඒවා වෙන්න ඕනේ. සාරවත් ඒවා වෙන්න අපි කාට අපි හැමෝටම මඟ වෙන්නන්න ඕනේ. මේ මෑත කාලේ අපිට මේක අමතක වුණා. දැන්ට අවුරුදු 20ක 25ක විතර කාලෙක ඉඳලා උපදින අලුත් පරම්පරාවට සරු ධර්ම අරගෙන යන්න අමතක වුණා. සරු ධර්ම නැගෙන විදිහට ඒ සිත් චිත්තසංතාන සකස් කරන්න අමතක වුණා. හරිද? අන්න ඒ අමතක වීම හේතුවෙන් නැගෙන අලුත් પરම්පරාව නිර්ාගමික කියලා තැනට පවාපත් වෙන්න ලෑස්ති වෙලා අනිත් එක අපේම තියෙන හීන දීන ගති පැවතුම් හින්දා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පාවිච්චි කරේ හිත සකස් කරගන්න නෙවෙයි. අපි හුඟක් වෙලාවට වැඩිපුර කෙනෙක් අපි අපි කියන එක වැරදි වැඩිපුර දෙනෙක් ධර්මය පාවිච්චි කරේ හිත සකස් කරගන්නවට වැඩිය මොනකටද? යාග හෝම වගේ දේවල් වලට. නේද? ලෞකික පැති වලට අන්ධව අන්ධානුකරණයකින්. මේ දේ කරන්න මේ දේ කරන්න මේ දේ කරන්න විභාග දැන් ළමයි මොකුත් දන්නේ නැහැ උපංගම උපංගමන් ළමයි මොනවද දන්නේ ඒ මනුස්සයව අරගෙන කුදලලා ඉස්සෙල්ලාම යන්තම් බහ තේරනකොට හිටෙව්වේ ඉන්දෙව්වේ 37ට නේද ඊට ඉස්සෙල්ලා බොරු කියලා හොඳට බොරු කියලා ඉස්කෝලේ යවන්න මේ ඉස්කෝලේ දැන් දන්න දවස් නම් හුරු කරේ ජනප්‍රිය ඉස්කෝලේකට දාගන්න. ඒ සැරෙන් ජයගත්ත ගම ඊළඟට කෙලින් කරලා ඉඳවන්නේ ජයගත්තත් පැරදුනා 67. ඊට පස්සේ මේ මනුස්සයා දන්නේ ඉස්කෝලේකට දාගන්න ඉස්සෙල්ලා දවසේ 67 දවස් කීපරේ ඉස්සෙල්ලා බෝධිය ළඟට අරන් ගිහලා බෝධි පූජා. එතනට මිනිහා හිතන්නේ බුද්ධ ආගම කියන්නේ <laughs> ඇති වෙන සංකල්පය තමයි බෝධි පූජා. නේද? බෝධි පූජාවත් කරන්නේ දේව පූජා. ඉතින් මේ වගේ නිකන් පුංචි කාලේ ඉඳන් ළමයින්ගේ සංකල්ප සකස් නොකරපු එකේ සාපය අපිට හොඳට වැදිලා තියෙනවා එනකොට. හරි. එහෙනම් චෝදනා කර කර වැරද්ද කරපු අයට වැරද්ද දිහා බල බල චෝදනා කර කර ඉන්න එකද ප්‍රත්‍යක්ෂාව කියන්නේ. නෑ අතීතයේ දෙස බලා අපි අර්ථ දක්ව ගත්තානේ. අතීතයේ දෙස බලා අනාගතයේ වැරද්දක් වෙන්නේ නැති විදිහට වර්තමානය සකස් කරගන්න එක. වර්තමානය අපිට සකස් කරගන්න පුළුවන්. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා අනාගත වාරයක් පංචශීල ප්‍රතිපදාව දැඩිව දැන් දවස් හතරක් අපි මේ ගැන සාකච්ඡා කරා මොකද්ද කරන්න කියලා මම සටහනක් හදාගන්න එක chart එකක් හදාගන්න විදිහක් කියලා දුන්නා මේ විදිහට ඒක ලකුණු කරන්න කියලා. ඒකේ ආනිසංස ආදීනව මෙනෙහි කරන විදිහත් අපි කතා කරා. ඒතොර යම් කිසි වෙලාවක අපි අතින් කැඩුනා නම් නිකම්ම මම අදිස්ථාන කරගෙන ආයෙ මම මේක කරන්නේ නැහැ කියලා නෙවෙයි ඒකට හිත සකස් කරගන්න ඕන විදිහත් කතා කරා. ඒකයි ප්‍රත්‍යක්ෂාව සති සම්පජාන්නේ සහ භාවනාවක් පිළිබඳ ඉස්සෙල්ලා කතා කරලා අපි පංචශීලය කියන තැනට වැටුනේ. ඒ නිසා වෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ දැන් මේ සඳහා ක්‍රියාත්මක භාවයට එන්න. එහෙනම් පළවෙනියෙන් අපි තනි තනියම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරනවා කියලා දැඩි තීරණයක් ගන්නකොට මං වෙනුවෙන් සහ රට ජාතිය වෙනුවෙන්. ඇයි එහෙම? වෙනත් මේ යම් යම් කර්ම වේග ගැන අපි ඊයේ පෙරේදා කතා කරා. අන්නේ කර්ම වේග අපිට එන කර්මය පවා නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා බොහෝ පින් දැක් කරගැනීම. ඒතර බොහෝ පින්වන්තයෝ ඉන්න තැන් වලට එන කරදරකාරී තත්ත්වය අඩුයි. නේද? අනිත් එක මම නිකන් මෙහෙම අහන්න. බොහෝ පින්වන්තයෝ ඉන්නවා නම් ඒ පින්වන්තයෝ ඉන්න තැන් වලට නිසි කාලට වැසි ලැබේ. නේද? පින්වන්ත මිනිස්සු ඉන්නවා නම් කාලක වේලාවට වැසි හම්බ වෙනවා. පීඩාකාරී දේවල් වෙන්නේ නැහැ. අනතුරු ආදිය, ව්‍යසන ආදිය, රෝග පීඩා ආදිය හැම දෙයක්ම අඩු වෙනවා. හරිද? රතන සූත්‍රය සජ්ජායනා කරද්දී බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ගැටලුව වෙච්ච වෙලාවේ බුදු බුද්ධත්වයට පත්වෙච්ච සිතකින් තමයි බුදුගුණ දහම්ගුණ සමුගුණ මෙනෙහි කරේ. ඒකින්ද තමයි ඒ සියලු භූතයන් ඒ සියලු දේවල් ඒ ප්‍රදේශයේ තිබ්බ ඒවා යානීත භූතානි සමාගතානි බුම්මානි වායානි වාන්තරිකේ ආදි වශයෙන් තියෙන මේ ඒ සියලු දේවල් සමණයකටපත් උනේ බුදුරජාණන් වහන්සේ වගේ ලෝකයේ උත්තම ලෝකයේ ඉහළම මානසික මට්ටමකට පැමිණිච්ච මහා උත්තමයේ බුදුගුණ දහමගුණ සංගුණ තමයි මේ මෙනෙහි කරලා ඒ සත්‍යානුභව බලයෙන් කියලා තමයි මේ මේ සත්‍ය ක්‍රියා කරන්නේ. එතකොට දැන් තිබුණා අමනුෂ්‍ය දෝෂ නේද? ඔක්කොම දේවල් නැති වෙලා ගියා. එහෙම නේද? එහෙනම් මේකේ තේරුම මේ සත්‍ය ක්‍රියාව කියන එක සිද්ධ විය යුත්තේ ඇතුළාන්ත ගුණ තියාගෙන නේද? අඟුලිමාල තෙරුන් වහන්සේට අර ගැබ්මාර මව දැකලා දුක හිතලා ඇවිල්ලා බුදුහාමුදුරන්ට දේශනා කරා බුදුරජාණන් වහන්සේ කිව්වා සීලය ප්‍රත්‍යක්ෂා කරලා සත්‍යක්‍රියාව කරන්න කියලා. සීලය ගැන හිතන්නේ කොහොමද මේ අඟුලිමාල තෙරුන් වහන්සේ මට මේක කරන්න බෑ කියලා. ඒතර මොකද කිව්වේ? යම් දවසක සීලය අදිස්ත්‍යාන 999ක් මිනීමරලා යම් දවසක සීලය අදිස්ත්‍යාන කරගත්තට පස්සේ කැඩලා තියෙනවද කියලා හෙව්වා. අන්න ඒ ටික අදිස්ථාන කරන්න කිව්වා. ඒ විදිහට තමයි අඟුලිමාල තෙරුන් වහන්සේගේ ඒ සත්‍යක්‍රියාව සිද්ධ වෙන්නේ. අදට අඟුලිමාල පිළිපෙත විදිහට භාවිත කරන්නේ ඒක. එහෙනම් අපි ඉස්සෙල්ලාම සීලවන්ත වීමේ වටිනාකම තමයි අපි බොහෝ පින්වන්ත වෙනවා. සීලවන්තකමත් එක්ක පින්වන්ත වෙනවා. ප්‍රත්‍යවේක්ෂා සමාජිකයින් කියලා මම දැන් ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා. නිවන් මාර්ග අහපු නේද? එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අංකුර බවට පත් වෙලා කටයුතු කරන්න දැන් රට නිවැරදි කරන්න Taman නිවැරදි වෙන්න සූදානම් වෙන මේ ප්‍රත්‍යක්ෂා සමාජික සමාජිකාවන්ට හරිද පුළුවන්කමක් තියනවා දැන් පින්වන්තයෙක් වෙන්න හැමෝම නේද හැමෝම බොහොම පින්වන්ත කෙනෙක් වෙන්න ලෑස්ති වෙන්න ඕනේ හරි එතකොට දැන් හරියට පංචශීලය ආරක්ෂා කරන්න පටන් ගත්තොත් පින්වන්තයා කොච්චර ලොකු පින්වන්තයෙක්ද? අපි ඉස්සෙල්ලා කතා කරා. මේ කොච්චර ලොකු පින්වන්තයෙක්ද? සංඝාවාසයක් හදලා පූජා කරපු අය වගේ. ඊට වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය පිනක් සිද්ධ වෙනවා කියන්නේ නිත්‍ය සීලය විදිහට සමාදන් වෙලා හරියට පංචශීලය ආරක්ෂා කරන කෙනා. හරි. එහෙනම් අපි පින්වන්තයෝ. හරි. එතකොට මේ මේ පින්වන්ත ශරීරය එහාට මෙහාට යනකොට එයා දෙවියන්ට එහෙම පින් අනුමෝදනා කරනකොට දෙවියෝ බොහෝ පිට වෙනවා. හරිද? එයාට ප්‍රශ්න අඩුයි ගොඩක්. අපි ඊයේ පෙරේදා කතා කරපු මතකයි මම ආයෙ මතක් කරන්න නැහැ. ඒ කියන්නේ අමනුෂ්‍ය දෝෂ නැහැ. හරි අපල කියන ඒවා නැහැ. මොකද දැන් කර්ම ෂය වෙනවා. එතකොට යාර විශේෂයෙන් දෙවියන්ගේ පිට ආරක්ෂා තියෙනවා. අනිත් එයා කරන කියන හැම වැඩක්ම හරියන්නේ එයා නිවැරදි නැකතටම ඔක්කොම කරන හින්දා. ඒක මට මේ දවස් හතර කියන්න බැරි වුණා. කොහොමද තියෙන්නේ නැකත ගැන බුද්ධ දේශනාවේ සත්‍යදි නැකතට වැඩිය සත්විද නැකත කියලා ඉස්සර ඉන්දියාවේ තිබුණා මහා බලගතු නැකතක්. ඒක බොහොම කාලයක සැරයක් එන්නේ. ඒ නැකතට වැඩිය සුබ නැකතක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරා මෙන්න මේ නැකතට වැඩ පටන් ගන්න කියලා. ඒ තමයි යම් කිසි වැඩක් කරනකොට කාය වාග් මනෝ කර්මයන් નિවැරදි කරගෙන සිද්ධ කරනවා නම් යම් කිසි කෙනෙක් කාය වාග් මනෝ කර්මයන් નિවැරදි කරගෙන තමන් යම් කිසි වැඩක් කරනවා නම් අන්න ඒ වැඩේ පටන් ගන්නවා නම් ඒ වෙලාවට කාය කාය નિවැරදි කාය කර්ම નિවැරදි වාග් කර්ම નિවැරදි මනෝ කර්මයන්ගෙන් යුක්තව අන්න ඒ අයට පුළුවන්කම තියෙනවා ඕනම වෙලාවක වැඩ පටන් ගත්තොත් ඒ වැඩේ හොඳටම හරියනවා එනවිට වැඩ පටන් ගන්න නැකතුත් තියෙනවා හැම වෙලෙම නැකසක් තියෙනවා. හරි? ඒ වගේම අපිට දැන් එතකොට පිපින්වන්තයි. පින්වන්තයි ඉන්න භූමිය වලට දේව පිහිට ආරක්ෂාව ලැබෙනවා. මේ සම්පූර්ණ වැඩේ අනික් පැත්ත හරව ගන්න ක්‍රමය මම කියන්නේ. හරි? ඊළඟට බලන්න මේ පංචශීල ප්‍රතිපදාව තිබේ නම් ඒ පංචශීල ප්‍රතිපදාව තියෙන අය අපිටමකෝ මේක 150ක් වුණා කියලා හදිස්සියේ කොහොම හරි කරලා අපි මේක බෝ කරලා හ්ම් හැමෝටම බෝ කරනවා අපි ණය ගන්න එපා මං කියලා දුන්න එක වැරද්දක් කරනවා කියන්නේ ණයක් ගන්නවා කියලා හ්ම් ඇයි කියවන්න එපා නේද ඒක ධර්මයේ තියෙන දෙයක් එතකොට හැමෝටම අපි ප්‍රතිපත්තියක් විදිහට මේ හැමෝටම කියලා දෙනවා ඔයා ඔය මොන වැරද්ද කරත් ඔයාට ඒ වැරද්ද අපරාධේ කරන්නේ දැනට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වැරදි කරපුවාම හැබැයි ඊට වඩා ලොකු අපහසුවක් පසුව එනවා නේද ඕන වෙලාවක පීඩිතව ණය පීඩිතව ඉන්න කෙනා ණය ගත්තාම පහසුවක් දැනෙනවා නමුත් එන්නෙන් එන්නෙන් ලොකු බරක් හිතට නිදහසක් නැහැ ඒ වගේ ගෙවන්න වෙන දේවල් කියලා කොහොම හරි පෞරුෂයකින් යුක්තව පංචශීලය ආරක්ෂා කරන්න පුරුදු කරගෙන 50ක් බවට පත් වුණොත් මම අහනවා පංචශීල් රකින්න සමාජයක හොරු ඉන්නවද රකින්න අය තුල නැහැ 50ක් පංචශීල් රකින්න පිරිසක් බවට පංචශීල් රකින්න උත්සාහ කරන පිරිසක් හරි බවට පත් කරගත්තොත් වෙනවත් නේ ලංකාවේ අල්ලස් දූෂණ නේද වංචා අඩු වෙනවා නේද මම නැති වෙනවා නැත් සම්පූර්ණයෙන් නැති වෙනවා කිව්වොත් මේක පටන් ගන්න අපි හැම වෙලේම මේ ඕනම දෙයක් කරන්න ගියාම බලන්න ඉහළ ස්තරේ පිස්සු දුරනවා ඔව්වා කරන්න පුළුවන් වෙලා නේ අද කොහෙද ඔව්වා කරන්නේ නෑ අද කරන්න පුළුවන් ඇයි බෑ කියලා හිතන්නේ ඉතින් ඒක රාසි වෙන්න කියලා කියන්නේ සමාජයේ සමාජ කතිකාවත කියන්නේ අපි අතර කතාවක් ගොඩනගෙන්න ඕනේ එක දිගට මොකද්ද අපි ධර්ම ප්‍රතිපදාව රටට අරගෙන යනවා හරිද එකතු වෙන්න ප්‍රතිපත්තියක් ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ එක්ක ක්‍රියාවක් එක්ක හැඟීමක් තියෙන්න ඕන අපි ඔක්කොටම එක දැනකට එකතු වෙන්න නැත්නම් එකතු වෙන්නේ නැහැනේ දැන් මම කියනවා මෙතන ඉඳන් යන් කියලා නුවර අපි ඉන්න කට්ටිය නුවරයන් කියනවා කට්ටිය කියනවා අනුරාධපුරයන් කියලා. හරි. ඉතින් අනුරාධපුරයන් කියන කට්ටිය එකතු වෙනවා. ඒ පැත්තට අනිත් කට්ටිය වෙනවා. එකතු වෙන්නේ කාරණාවක් තියෙන්න ඕනේ. නේද? එතකොට බෞද්ධ අපිට එකතු වෙන්න තියෙන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ප්‍රතිපත්තිය. හරි. එහෙනම් මේක බලගන්නවා ගන්නට නම් අපි මේ ප්‍රතිපත්තිය රකින්න අය වැඩි කරන්න ඕනේ. ඒ සඳහා වැඩපිළිවෙලක් මම ඉදිරිපත් කරා. ඇහෙන ඇහෙන මානයේ දැනෙන දැනෙන තැන Tamanට බලපාන්න පුළුවන් හැම කෙනෙකුටම හොඳටම මතක තියාගන්න ඕනේ. හරි. මේ සඳහා අපි වැඩ පිළිවෙලා සකස් කරනවාමයි. එතෙක් මේ වැඩ පිළිවෙල ඉක්මනින්ම සකස් කරලා සකස් කරන්නේ කට්ටියගේ තියෙන සමාජිකත්වයේ තියෙන හැකියාව මත සකස් කරන්නේ. ඒකන මේක අහ කියන්නේ දැන් නෙමෙයි. මේ මේ ප්‍රතිපත්තියට ආවොත් එහෙම කොහොමත් අහගන්නේ ඇයි මොකද වෙන කෙනෙක්ව ප්‍රතිපත්තිය පිළිරෝපින් ඉඳලා. හැම කෙනෙකුටම බලපාන්න පුළුවන් දෙන්නේ හරි මේ ලෝකේ ඉන්නවා. හවුද නැද්ද? තමගේ දරුවෝ දෙන්න හරි ඉන්නවා. එක ස්වාමියා භාර්යාව හරි ඉන්නවා. නේද? මම කියන දේ අහන එක්කෙනෙක් හරි මේ ලෝකේ තව කෙනෙකුට ඉන්නවා නම් මේ හැම කෙනෙකුටම. ඒ හැම කෙනාවම කාරණා සහිත පංචශීලයේ අදිෂ්ඨානයෙන් පිහිටවන්න හැමෝම සූදානම් වෙන්න ඕනේ. ඔබේ මෙන්න මේ විදිහට කියන්න ඕනේ. ඒකෙන් මම මේ ඔබේ කියන වචනෙන් පාවිච්චි කරන්න හදන පින්වත් කියන්නේ නැතුව මේ අයම කියන විදිහ. ඉතින් කියන්න. කතා කරන විදිහට කියන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න නම් මේ මම කියන කියලා කියලා දෙන විදිහ. හරිද? ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න නම් ඔයාගේ මානසික ශක්තිය වර්ධනය වෙන්න ඕනේ. කුමන ශේත්‍රයක් වර්ධනය කරත් කුමන ශේත්‍රයක දියුණු වෙන්න හැදුවත් මානසික දියුණුවක් නැත්නම් මානසික පාලනයක් නැත්නම් ඒ තැනත්තාට කොහේ හරි තැනක වර්ධිනවා. අල්ලාලකම, දේබදුකම නේද? හොරකම් මේ වගේ දේවල්ට හිත යන්තම් යෙදුනොත් එහෙම ඒවා දිගින් දිගට දිගින් දිගට බෝ වෙන දේවල්. එහෙම වුණොත් එහෙම ඒවට පසුකාලීනව ගොඩක් දුක් විඳින්න වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මේ ජීවිතේදී ලොකු වැරදීම් සිද්ධ වෙනවා. පරිහානියට පත් වෙනවා. ඒකද මානසික දියුණුව ඇති කරගන්න වැඩපිළිවෙල තමයි දවසකට එක සැරයක් හෝ හරියට අදිස්ථාන කරලා නිකන් නිකන් මේ වචන ටික කියලා නෙමෙයි. හරියට අදිස්ථාන කරලා පංචශීලයේ සමාදන් වෙලා ආය පරීක්ෂා කරලා බලන එක සටහන පුළුවන් නම් අරගෙන යන එක. සටහන මොකද්ද? දින ටික මේ පැත්තට දැම්මා. පංචශීල ටික මේ පැත්තට තිබ්බා. හැමදාම කැඩුනොත් වැරදි ලකුණක් කැඩුනත් හරි ලකුණක් දැම්මා. ඊළඟ විශේෂ කාරණා කියලා ඒකෙන් මම කොහොමද මම මේක නවත්ත ගන්න දැන් කාමයේ වර්ධව හැදෙන කෙනෙක් නම් ලබන නැත්නම් අපි අරක්කු මොන කෙනෙක් නම් ලබන සතියේ තව දවස් පහකින් මට මේ පාටි එකකට යන්න තියෙනවා මොකක් හරි කාරණාවකුද ප්‍රිය සම්භාෂණයක් තියෙනවා එතෙන්දි මට මේ වගේ තත්යකට පත් වෙන්න පුළුවන් කොහොමද මම මේක නවත්ත ගන්න කියලා මානසික ශක්තිය ඇති කරගන්නවා. අන්න ඒ කරගන්න ක්‍රමේ ලියන්න තීරුවක් තියාගෙන මේක අරගෙන යන්න ඕනේ මාස ගාණක් කියලා. ඒතර අන්න එහෙම කරපුවම බොහෝ පින්වන්තෙක් බවට පත් වෙනවා. කැඩෙනවා තමයි. යම් විදිහකින් තමන්ගේ අතින් අදිස්ථානයක් ගත්තට කැඩෙන්න පුළුවන්. කැඩුනොත් මොකද කරන්න ඕනේ? නැවත සමාදන් වෙන්න, නැවත සමාදන් වෙන්න බලාගෙන ඉද්දී අදිස්ථාන ශක්තිය, සිහිය, වීරය, ඉවසීම මේ ලෞකික ජීවිතය ගොඩනගන්න ලෞකික ජීවිතය අධ්‍යාපනයේ අදිස්ථානය ඕනේ නැද්ද? අධ්‍යාපනයේ වීරිය ඕනේ නැද්ද? අධ්‍යාපනයේ ඉවසීම ඕනේ නැද්ද? එහෙනම් ලෞකික දියුණුව සඳහා අවශ්‍ය වෙන මානසික ශක්තිය වර්ධනය වෙන්නේ පංචශීල ආරක්ෂා කරොත්. ඒකින් දා ඊළඟට දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලබා ගන්න පුළුවන් කූඩ අරගෙන හැට මෙහාට දුවලා නෙවෙයි. නේද? පළතුරු අරන් දුවලත් නෙවෙයි. හරියට සිල් රැකලා පින් අනුමෝදනා කරන්න. ඉතින් ඒ ඊළඟ දන්න දන්න හැමෝටම මේක කියන්න ඕනේ. මෙන්න මේ ටික කරන්න. හරි. Taman දන්න ගෙදරකට ගියාම කොහොමද දැන්? කට්ටිය පන්සිල් ගන්නවද එකතු වෙලා? ළමයි ගැන කතා කරනකොට අපි කියන්නේ කොහොමද ළමයා විභාගයට වැඩ කරනවද? හොඳට ටියුෂන් මාස්ටර් කෙනෙක් හොයලා දුන්නද? හ්ම්. ශිෂ්‍යත්වයට වැඩ කරනවද? කියන්නේ අහන්නේ. ඒ අහන වගේම අපි මතක තියාගෙන මොකක්ද අහන්න ඕනේ? දැන් අද ඉඳන් මේ බණ ඇහෙන ඔක්කොමලා කවුද? ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ. හරිද? අද ඉඳන් අපි අලුත් සමාජයක් සකස් කරනවා. මොකද්ද? අපි ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ. හ්ම්. ඒ කියන්නේ නිවැරදි වෙනසකට සූදානම් වෙන අය. අපිට තියෙනවා යුද්ධ පාඨයක්. නේද? මොකක් හරි දෙයකට මොකක් හරි අරගලයකට දැස් වෙනවනම් ඒකට පාඨයක් තියෙන්න ඕනේ. එතකොට අරගලය කියන්නේ කාත් එක්ක කරන අරගලයද තියෙන්නේ? තමන් එක කරන අරගලයක් තියෙන්නේ. ඒක තමයි අමාරුම අරගලය. හරිද? ඒතර අමාරුම අරගලයෙන් යම්කිසි කෙනෙක් දිනනවා නම් ඕන දෙයකට ඈස්ති. එහෙනම් ප්‍රත්‍යක්ෂ සමාජිකයෙක් විදිහට දැන් අදපත් වුණාම ආවා. පංචශීල ප්‍රතිපදාවත් එක දවස් හතරක් පංචශීල රැකලා ලැබිච්ච ආනිසංසය තමයි නේද? ප්‍රත්‍යක්ෂා සමාජිකත්වය ලැබුණා. දැන් සමාජිකයෙක් විදිහට මම හදන්නේ මමත් නිවැරදිව වෙනස් වෙන්න සහ අන් අයව වෙනස් කරවා ගැනීමේ වගකීම ආරම්භ කරන්න. දැන් මට හැම වෙලේම මේ සිහිය තියාගන්න ඕනේ. මම එක්කෙනෙකුට දෙන්නෙකුට හරි මේක ඇයි ඒක මහා පිනා. බලන්න බඩගිනි කෙනාට හොඳට මතක තියාගන්න ඕනේ මේ ටික. බඩගිනි කෙනෙකුට බත් ටිකක් දුන්නා ගින්නන්නේ වෙනවා. නේද? කඳ කඳ නුදුන්නොත් එයාට යම් වෙලාවක් යනකම් මේ ගින්න තියෙන දවස් දෙක තුනකින් මැරලා යයි වුණා. නේද? පිපාසිත කෙනෙකුට වතුර ටිකක් දුන්නා ගින්නක් නෙවෙනවා. හැබැයි ඒ ගින්න නිවුනේ නැත්තා ඒ ඒ වතුර කවුරුත් දුන්නේ නැත්නම් ටික දවසකින් මැරලා යයි. එහෙනම් දවස් දෙක තුනක පීඩිත ජීවිතයකට තමයි අපි උදව් කරන්නේ. ඒත් ගෙයක් නැති කෙනෙකුට ගෙයක් හදලා තියෙන ඊට වැඩිය වටින දෙයක්. මොකද නැත්නම් එයාට ජීවිතේම දුක් විඳිනවා ගෙයක් නැතුව. ඒ වගේ නොයේකුන් ලෞකික පැත්තෙන් කරන ඒවායින් අපිට සිද්ධ වෙන්නේ ඒ ඒ කෙනාගේ තියෙන අපහසුතාවයන් නැති කිරීමයි. නේද? අසනීප කෙනෙකුට අසනීපයක් හොඳ කරලා දෙන එක වෛද්‍යවරයෙකුට මහා පිනක් සිද්ධ වෙනවා කරන හැකියාවට වැඩිය. හෙදෙනලදාරියෙකුටත් එහෙමයි. තමන්ගේ රැකියාව කර අටි ළඟට ළමයෙකුට උගන්වන එක අපි ගන්න පඩිය ගැන විතරක් හිතන්න හොඳ නෑ. ඊට වැඩිය ලොකු පිනක් සිද්ධ වෙන බොහෝ රැකියා කරන අය ඉන්නවා. විශේෂයෙන් රෝහල් ශේෂ්ත්‍රයෙන් හා හරි විශාල මුදලට වඩා වටින සේවයක් සිද්ධ කරනවා ඒකින්ද ඒකට බොහෝ පින් කරගන්න අය. ඉතින් ඒ වගේ ඒ ඔක්කොටම වැඩි බලන්න යම් කිසි කෙනෙක් හරකෙක් වෙලා ඉපදුණා. අවුරුදු ගාන දුක් විඳින්න වෙනවද නැද්ද? අද මම කෙනෙක්ව පංචශීලයේ පිහිටවීම එයා අර අවුරුදු ගානක් අවුරුදු 30ක් 40ක් එයාට විඳින්න තියෙන දුක නැති කිරීමක්. එච්චරක්ද? තේතේක් භූතේක් මලයකෙක් නිර්සතෙක් කියලා ඉපදුණොත්. එහෙනම් මම කෙනෙක්ව පංචශීලයේ පිහිටවනවා කියන්නේ කරුණාකාරණා සහිතව පංචශීලයේ පිහිටවනවා කියන්නේ මේ ආ ඉඳගන්න සීල සමාදන් වෙන්න ඉඳගන්න කියලා මේ කට්ටිය පංචශීල දෙනවා එහෙම නෙවෙයි. නේද? පංචශීල ගැනීම සඳහා ප්‍රලඹවන ආකාරයේ වැඩපිළිවෙල සකස් කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? ඔන්න ඔය කියන මහා පිනක් Tamanට සිද්ධ වෙනවා අන් අයට කරපු ධර්ම සංග්‍රහයෙන්. ඒක ධර්ම දානයක්. හරිද? අනාගත මහා විනාශයක නවත්වා ගැනීම. එහෙනම් අපි ගෙදරකට ගියා කියන්නේ. ගෙදරකට ගිහිලා දරුවෝ ගැන කතා කරන්න පටන් ගත්තා. තව කෙනෙක් ගැන හිතවත්ව කතා කරන්න පටන් ගත්තා. හරිද? සියලු දෙනාට ප්‍රත්‍යේසා සමාජිකත්වය ලියාපදිංචි කිරීමක් කරගන්න පුළුවන් ඉදිරියට කැමති අයට. හරි. එතකොට ඒ ලියාපදිංචි කරන වගේ වැඩක් තියනවද? මම හැමදාම අහන්නේ ෆයිල් වල නිකන් නම් පුරවන්නේ වැඩක් තියනවද? සමාජිකත්වයේ තියෙන්නේ කොහෙද? හිතේ. එහෙනම් අපිට දැන් කතා කරන්න පුළුවන් කෙලින්ම ප්‍රත්‍යක්ෂාවට බැඳෙන්න කැමති නැද්ද? නේද? අන්න එහෙම අහන්න පුළුවන්. තමන්ගේ යාළුවාගෙන් අහන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂාවට බැඳෙන්න කැමති නැද්ද? දන්නවද දැන් ප්‍රත්‍යක්ෂා කියලා රටේ අලුත් වැඩ පිළිවෙලක් තියෙනවා. පටන් ගන්න. හරි. මොකක්ද? මේ පටන් ගන්න පන්සිල් රැකලා පටන් ගන්න සිල්වත් වෙලානේ පටන් ගන්න ගුණවන්ත වෙලානේ නේද ඒකේ පළවෙනි වැඩේ තමයි පංචශීලය ආරක්ෂා කරන එක හරි ඒකෙන් ලැබෙන ලාභ ටික කියනවා හරි හ්ම් ඉදිරියේදී අපි මේ පිළිබඳ ලිඛිත ප්‍රකාශන ලබා දෙන්න සූදානම් කරනවා හරි එතකොට මේ ලිපිත් එක්ක අපිට පුළුවන් මේක තවත් ව්‍යාප්ත කරවන්න එතකොට පින්නම් මේ එහෙමයි කතිකාවතක් සකස් කරන්නේ. ඇයි මෙහෙම කතිකාවතක් සකස් කරන්නේ? තමන්ගේ සහ අනුන්ගේ යහපත සඳහා. ඕනෑම වැරදි කරපු කෙනෙකුට. ඕන තරම් අල්ලස් ගත්ත කෙනෙකුට. ඕන තරම් කැත වැඩ කරපු කෙනෙකුට. හරි. කිසිද අඟුලිමාල තෙරුන් අඟුලිමාල තරුණයාට අවස්ථාව තිබුණා නම් බුද්ධ ශාසනයේ මේ බුද්ධ ශාසනයට බැඳලා රහත් වෙන්න ප්‍රත්‍යවේක්ෂාවට බැඳෙන්න බැරිද? ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් විදිහට සම්බන්ධ වෙන්න බැයිද? වැරදි කරපු කෙනෙකුට. එහෙනම් සියලු දෙනාට විවෘතයි. හැබැයි නිවැරදි වෙලා එන්න ඕනේ. නේද? ඒකින්ද ඔන්න ඔය අදහස තමන් කොහේ හරි තැනකට ගිහලා දරුවෙක් එක්ක කතා දරුවෝ ගැන කතා කරනවා නම් අපි දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරද්දී පොත්පත් ගැන පන්තියේ කී වෙනි යමුණාද වෙනාද ගැන අමතර පන්ති ගැන ඔක්කොම ගැන තමන්ගේ යාළුවන්ගේ ගෙවල් වලට ගියාම සහෝදරයන්ගේ සහෝදරියන්ගේ ගෙවල් වලට ගියාම අහනවා. නේද? අන්න ඒ අහන ගමන් මේ නිකම් අහන්න එපා පන්සිල් රැකනවාද කියලා. ළමයින්ව පන්සිල් රැකනවාද කියලා අහන්න එපා නිකන්. ඒකවල හරි මදි ඒක. මේ එයාලා කියන මානසික දියුණුව සඳහා මානසික දියුණුව සඳහා මේ යම්කිසි වැඩක් නැද්ද කරන්න. යම්කිසි වැඩපිළිවෙලක් කරන්නේ නැද්ද? තාම පටන් ගත්තේ නැද්ද? ඒක කරන්නේ මොකද්ද? අර ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් බවට ළමයා පත් කරන්න. ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳ කටයුතු කරන්න පත් කරන්න. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා අපින්වත් මේ ළමයින්ව තරුණයින්ව හැම කෙනෙක්ම යොමු කරවන්න මොනවටද ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් විදිහට පන්සිල් රැකලා රට ජය වෙනුවෙන් හරු වැඩක් කරන කෙනෙක් බවට වෙනසකට. එයා හැම වෙලෙම වෙනස් වෙන කෙනෙක්. ප්‍රත්‍යක්ෂා සමාජිකයා හැම වෙලෙම වෙනස් වෙන කෙනෙක්. කොයි පැත්තටද? නිවැරදි පැත්තට, යහපත් පැත්තට වෙනස් වෙන කෙනා. නේද? ඉතින් ඒකින්ද මෙන්න මේ පංචශීල ප්‍රතිපදාව. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා මෙතන මරණාධාර සමිතියක සමාජිකයෙක්. එයාට පුළුවන් යෝජනාවක් කරන්න සමිතියේ අපි ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ බවට පත් වෙනවා. නේද? කොහොමද ඒක කරන්නේ? අපි පන්සිල් රකින අය. ඉතින් ආදීන අපි මෙන්න මේ රටේ නිවැරදි වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ගමේ නිවැරදි වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හැම තැනක්ම නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සඳහා පෙළ ගැහෙන්න ඕනේ. නේද? මේ සඳහා පෙළ ගැහෙන්න ඕනේ. එහෙනම් අපි මරණාධාර සමිතියම ප්‍රත්‍යක්ෂා කරනවා. ප්‍රත්‍යක්ෂා ආවරණයට නතු කරගන්නවා. ඒකේ ආරක්ෂාවට ඒක ආරක්ෂාවක්. ඒ ආරක්ෂාව සිල් රකින්න, තමන්ගේ පැත්තෙන් සිල් රකින්න, ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ විසින් රැක ගන්න. එහෙනම් අපි ආවරණය වෙච්ච මිනිස්සු වෙමු. අපි සංසාර ජීවිතේ සුවපත් වෙච්ච අය බවට පත් වෙන්න ඕනේ. ඒකින්ද මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව තුල අපි ආරක්ෂාව ලබා ගන්න ඕනේ. කියලා හැම කෙනෙක්ම හැම කෙනෙක්වම මේ සඳහා පොළඹවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක හැම තැනම ගමින් ගම නගරෙන් නගරය රටින් රට ගෙයින් ගෙය එක්කෙනාගෙන් එක්කෙනාගේ මිමිනෙන කාරණාවක් වෙන්න ඕනේ දැන් අපි නිවැරදි වෙන්නයි යන්නේ දැන් අපි නිවැරදි වෙන්නයි යන්නේ කොන්දේසි නැත මොනවාද කොන්දේසි අර කට්ටියට පුළුවන් නම් මට මොකද බැරි ඒ කට්ටියට පුළුවන් නම් ඔච්චර හොරකම් කරන්න අපි ටිකක් හොරකම් කරගත්තාම මොකද නේද කවුරුවත් කියනවාද අරයට කසපාර 10ක් ගහනවා නම් මට දෙකක් විතර ගහපුවා මොකද කියලා කියනවාද? කාට හරි කවුරු හරි දැන් හිරේ යනවා නම් එයාට බරපතල වැඩ සාහිත්‍ය අවුරුදු 20ක හිරදන්නවා දුන්නා මටත් දෙනවකෝ එකක් විතර දෙකක් විතරවක්වා. එහෙම කියනවාද? ආන් ඒ වගේ එකක් තමයි ඔය. අහවලා හොරගම් කරනවා නම් නේද? අහවල්ලා හොරගම් කරනවා අපිත් හොරගම් කරපුවා මොකද වෙන්නේ? අහවල්ලා වරුස වචන කියනවා නම් අපිත් කරපුවා මොකද වෙන්නේ? නේද? ඒ ඔක්කොම අපිට බෞද්ධ විදිහට වැරදිච්ච තැන්. නේද? අපි අපි ඔහොම කියනවා නම් ඒක වැරදිච්ච දැන් හැම විපාක තියෙන නරක වැඩ ඒ කට්ටිය කරනවා නම් අපිත් ඒකම කරලා හරියනවද? නෑ අන් අය කුමන දෙයක් කරත් මම නිවැරදිව ඉන්නවා. අන් අය කුමන දෙයක් කරත් මම නිවැරදිව ඉන්නවා. ඒකින්ද අපි හැම කෙනෙක්ම දැන් දැඩි තීරණයකට ඇවිල්ලා කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරන්න අවශ්‍ය කරන වේලාව අවශ්‍ය කරන කාලය. මොන හරි දෙයක් කරන්න ගියාම හරියට මේ වෙලාවට හරියටම ඒ කාලයට කරේ නැත්නම් වැරද්ද. දැන් සමහර අය සමහර දේවල් ගන්න පරක් වෙලා. පරක් වුණාට පස්සේ අර කියන්නේ අස්සයා ගිය පසු ස්ථාලයේ වසා වැඩ නැත. බෞද්ධ විදිහට නිවැරදිම තීරණය මේ වෙලාවේ ගත්තේ නැත්නම් පින්නත් නේ. බෞද්ධ විදිහට නිවැරදිම තීරණය ගත්තේ නැත්නම් අපිට පසුතැවෙන්න වෙයි. හරිද? පසුතැවෙන්න වීම කියලා කියන්නේ අපිට ඒ වෙලාවේ මේ නිවැරදිව හැසිරීමකට අපිටපත් වෙන්න සමාජය පොළඹවන්න තියුණා. අපි ඒක කරේ නෑ. එතකොට ඍජුවම මතක් කරන්න ඕන අපි මේ විදිහේ වැඩපිළිවෙලක් මෙහෙම ආරම්භ කරනකොට හුඟක් අයට පින්නන්නේ අද රටේ ලෝකයේ සැක උපදිනවා. ඇයි අපිට අත්දැකීම් තියෙනවද නැද්ද? මේ පින්නන්ත අයට විතරක් නෙවෙයි. නිහිව ඉන්න කාලේ මටත් අත්දැකීම් තියෙනවා. අපිත් මොකද කරේ? නිවැරදි වෙන්න ඕනේ, නිවැරදිම දේ කරන්න ඕනේ කියලා එහෙනම් පැවිදි වෙන්න හිත පහළ වුණා නම් නිවැරදිම දේ කරන්න ඕන කියලා සිත් අපිට ගිහි කාලේ නොතිබ්බද? තිබුණා. ඒවත් එක්ක අපිට මොකද වෙන්නේ? අපිව දක්කන කණ්ඩායම් කොහෙද අරයි යන්නේ අපිව? ගිහිල්ලා අපිත් අවුරුදු ගාණක් එකතු වෙලා කොහේ හරි තැනකට කොහේ හරි දෙයකට නිවැරදිම වෙන්න ඕනේ කියලා නිවැරදි සිතුවිලි වල ජීවත් වෙන්න ඕනේ කියලා තෝතැන්නක් හොයනකොට නොයේකුත් පටු මිනිස්සු මොකද කරන්නේ අපිව ඒක රාශී කරගෙන ගොඩක් වැඩ අරගෙන කොහේ හරි අයිනක ගිහිල්ලා ඔබනවා කෙලින්ම කිව්වොත් නොයෙකුත් සංවිධාන විදිහට ආරම්භ කරන දේවල් අන්තිමට ගිහිලා කුමන හෝ දේශපාලන පක්ෂයක හේතුවක් දානවා. බලනකොට අන්තිමට අපිට ඉහළින් හිටියා ගිහිල්ලා තියෙන්නේ දේශපාලන ආරමුණු වලට. නේද? ඉතින් ඒ වගේ බොහෝ පීඩාකාරී මිනිසුන් සමග ජීවත් වෙලා ඒකට ටික තියෙන හීන දීන පාටු ගති නිසා රිදිච්ච හින්දා අන්තිමට වහන් සැනසීමක් සුවයක් නිවැරදිම තීරණ තියෙන තැනක් විදිහට වහගන්න පුළුවන් උනේ බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුළ ඒ ඒව නෑ ඍජුයි නේද? ඇත්ත කතා කරන. නිවැරදිම එකමුතුවක් තියෙන මිනිසුන් එක්ක ජීවත් වෙනකොට පුදුම පහසුවක් තියෙනවා. මේක වික්ෂු සංඝයා වහන්සේට විතරක් නෙවෙයි. සිව්වන පිරිස කියන උපාසක උපාසිකා වික්ෂු භික්ෂුණී කියන සිව්වනක් පිරිස තුළම නිවැරදි ගතිගුණ වර්ධනය කිරීමෙන් අපිට ශාසනය කියන්නේ බොහෝම තිරසාර තැනක් බවට පත් කරන්න පුළුවන්කමක් තියෙන එක ගැපිකම් තියෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය වටා ඒකරාශී වෙනවා මිසක්කා වෙනත් පක්ෂ ප්‍රතිපත්තියක් වටා ඒකරාශී වීම තියෙන විදිහක් නෑ. දර්ශනයක් තුළ ඒකරාශී වෙන. දර්ශනයක් කිව්වට ඒක ඇත්තම කියනවා පිළිවෙතක්. නේද? දර්ශනයක් කිව්වහමත් ඒකෙත් පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. තියෙන්න පුළුවන්. ඒක ඒක නේද? නිව ඒක ඒක ඇත්ත. පිළිවෙත කුමල් සඳහාද? නිවැරදිව වෙනසකට නිවැරදි දැක්මකට තියෙන පිළිවෙතක් ඒක. ඒක සත්‍ය. ඒක දර්ශනයක් කියන වැඩි වටිනවා අපි ඒක ලෝක චතුරාර්ය සත්‍ය කියලා කිව්වොත් ඒ චතුරාර්ය සත්‍යයෙන් පිට දෙයක් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. ඉන් මෙහාට වෙන දෙයක් තියෙනවා කියලා දැනනවා නම් ඒ දැනෙන්නේ මුලාවක් හින්දාමයි. මේ අතිශෝක්තියක් නෙමෙයි මම කියන්නේ. හරි අපේ මනස ක්‍රියාත්මක වෙනකොට ලෝකය හඳුනා ගන්න ආකාර ලෝකේ හඳුනා ගැනීමේදී ආකාර හතරකට ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ඵලය හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි මේ ඵලයට හේතුව හඳුනා ගැනීම. තුන්වෙනි එක තමයි ඒ හේතුවේහි නැති කිරීම හඳුනා ගැනීම. හතරවෙනි එක තමයි නැති කරන ක්‍රමය හඳුනා ගැනීම. ඕක මේ දුක දුක්ඛ සත්‍ය විතරක් නෑ අපි මේ හැම නිමේෂයකම අපි ලං ක්‍රියාත්මක වෙන දෙයක් කියලා මම හැමදාම කියලා තියෙනවා. හැම නිමේෂයකම මට කවුරු හරි බයිනවා. බයිනකොට මට දුකක් ඇති වෙනවා. හැමදාම කියනවා දැන් මේ දවස් ටිකේම ඕක. දැනෙන දුකක් ඇති වෙනවා. මගේ හිත, මගේ මනස, මගේ ඇතුළෙන් ඇතුළෙන් දුක අඳුර ගන්නවා. හරි මට තේරෙනවා දුකයි කියලා අඳුර ගන්නවා කියලා තේරෙනවා දුකයි කියලා. ඒකත් එක්ක මොකද වෙන්නේ? ආහාර බැන්න හින්දා තමයි මේ දුක ඇති වෙන්නේ කියලා හේතු අඳුර ගන්නවා. මගේ මනස අඳුර ගන්න හැටි. හරි. ඒකත් එක්ක මේක නැති කරන්න පුළුවන් කියලා මට තේරෙනවා. නැති කරන්න නම් මම නැති කරන මාර්ගය විතර තෝරගන්නේ අනිත් පැත්තට බයින එක. හරිද? අනිත් පැත්තට බයින ගමන් ඒක අපි බයින්නේ නේදනේ. අපි ක්‍රියාත්මක වෙන හැම වෙලාවෙකම වෛද්‍යවරයෙක් රෝගය හඳුනා ගන්නවා එක ශනේක රෝගියා ගැන රෝගියා කියලා විස්තරය කියනකොට රෝගය හඳුනා ගන්නවා රෝගයට හේතු හඳුනා ගන්නවා ඒ රෝගය නැති කිරීම හඳුනා ගන්නවා නැති කර ක්‍රමය හඳුනා ගන්නවා නේද ඒ ලෙඩේ අහනකොටම ලියනවා ලෙඩේ අහනකොටම ලියනවා එහෙනම් මේ මනස ක්‍රියාත්මක වෙනවා හතර ආකාරයකට ඒ හුඟක් තැන් වලදී හුඟක් අයගේ දත්ත වෙනස් දත්ත වැරදි කෑමක් දැක්ක ගමන් මට දුකක් ඇති වෙනවා ආසාවෙන් හින්දා ආසාවෙන් හින්දා ඒ කෑම ගැන ඇතිවෙන තෘෂ්ණාව හින්දා මේ දුක ඇති වෙන්නේ. ඒක නෙමෙයි මගේ මනස මට කියන්නේ. අන්න රහවල් කෑම දිවේ දාගත්තේ නැති හින්දා අර පැත්තේ තියෙන්නේ මේ අමාරුව එන්නේ දිවේ උඩ ඒක දැන් වැටිලා නැති හින්දා කියලා. මම මොකද කරන්නේ අර අරගෙන ඉවරලා දිවේ දාගන්නවා. දාගත්තාම මට අර අපහසු අඩු වෙනවා. මොකද ආයෙ පැයක් යන ඉස්සෙල්ලා ආයෙ කෙනවා. මට ඇත්තම හේතුව නම් අර ආහාරය ගැන මට තියෙන තෘෂ්ණාව. ඒ පණිවිඩය එන්නේ නැහැ මගේ මනසේ. ඒ තෘෂ්ණාව නැති කරොත් ඒ ආහාරයේ අවශ්‍යතාවයන් මට සියලු ගැටලු තියෙන තමන්ගේ මනසේ. ඒකද නිවැරදිම දත්ත එන විදිහට මනස සකස් කරපුවාම චතුරාර්ය සත්‍යයට අනුව මනස සකස් කරා වෙනවා. හරිද? එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඔන්න ඔය වගේ මහා ගැඹුරු වැඩපිළිවෙලක්. හරිද? ඒකින්ද බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය කියන්නේ සත්‍ය. ආර්ය සත්‍යය. ඇත්ත. ආන්ගේ ඇත්ත මනසෙන් නැගෙන විදිහට මනස වෙනස් කිරීමේ වැඩ පිළිවෙල තමයි අපි මේ දියත් කරගෙන යන්නේ. ඉතින් ඒකින් දා මෙවැනි උතුම් ප්‍රතිපත්තියක් වටා ඒකරාශී වීමෙන් කිසි දිනක මුලාවකට වැටෙන්නේ නැහැ. ඒක මේක කවදාකවත් පාවා දෙන්න පුළුවන් එක නෙවෙයි. කොතන හරි තියනවා නම් අපිට මේක ගිහිල්ලා අපි මේ එකතු වෙන ප්‍රත්‍යක්ෂ කණ්ඩායම් ප්‍රත්‍යක්ෂ සමාජිකයින් ට ගිහිලා ඇලවෙන්න තැනක් තියෙනවා නම් ගිහිලා මේ කොහේ හරි යක්කලා නිකන් ගිහිලා මෙහෙම හැපිලා ඇලවෙලා ගැටි වෙලා කොහෙට හරි තැනක් අපිට හොයාගන්න පුළුවන් නම් එතන තියෙන්න ඕන මොනවද? චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ තවත් ධර්මයක් තියෙන තැන විතර ඒ කියන්නේ දෙකම එකයි. හරිද? ඉන් මෙහා තැනක් නැහැ. එහෙනම් ධර්මයේ තුලින් විසඳුමක් ලබන අයට ධර්මයෙන් පිට විසඳුමක් හම්බෙන්නේ නැහැ. ඒකින්ද කිසිම දවසක මේ ප්‍රත්‍යක්ෂා කණ්ඩායම වෙනත් කිසිදු පක්ෂ දේශපාලනයට ඇලෙන්නේ නැහැ. හරිද? නමුත් හැබැයි අපිට කළ හැකි දෙයක් තියෙනවා. කළ හැකි දේ තමයි නිවැරදි මිනිසුන් නායකයින් බවට පත්කරන්න අනුබල දෙන්න පුළුවන් දෙයිද? පක්ෂවලට නෙවෙයි. අපිටම කියනවා නේද? අපේ නිවැරදි බෞද්ධයෝ නිවැරදි බෞද්ධ නිවැරදි සංකල්ප ඇත්ත බෞද්ධයෝ නොවුනත් ප්‍රශ්නයක් නැහැ බෞද්ධ කියන මේ මේ මේ මොකද්ද සහතිකය අවශ්‍ය නැහැ. නිවැරදි සංකල්ප නිවැරදි දර්ශනය රටට දියුණු වෙන්න අවශ්‍ය වෙනවා යම් කිසි ප්‍රතිපත්තියක්. මම කියන එක ප්‍රතිපත්තියක් වටා ඒක රාශී වුණාම ඒ ප්‍රතිපත්තිය වටා ඒක රාශී වෙන ඕනෑම කෙනෙකුට ඒක තුල ඉස්සරහට යන්න පුළුවන්. මොකද කිසිම කෙනෙකුට තර්කයෙන් විඳහෙරන්න බැරි ප්‍රතිපත්තියක් තමයි ධර්මය තුල තියෙන්නේ. තර්ක කළ බඳ හෙලන්න බෑ. මෙතන වැරදි මෙතන වැරදි කියන්න බෑ. සියලු જાතින්ට ඒක රාශියලා ඉන්න පුළුවන්. සියලු ආගම් වලට ගෞරව කරන වැඩිහිටියන්ට ගෞරව කරන මේ රටේ දැනට උත්ගත වෙලා තියෙන සියලු ප්‍රශ්න විසඳාලන ක්‍රමවේදයක් තමයි ධර්මයේ තුල තියෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ දැක්ම කියන එක නිවැරදි බව පින්නත් මේ අඩුම ගානේ මේ චීවරය අවසානයේදී මොකද කරන්නේ? ඒක පාපිස්සට අන්තිමට දැන් ඒ කාලේ හැටියට වරිච්චි බිත්තියට ගහන්නකෝ. දැන් වරිච්චි බිත්ති නෑ. ඒ කියන්නේ හැම පොඩි දෙයකටම පාවිච්චි කරනවා. ඒකේ තේරුම මොකද්ද? සම්පත් නාස්ති කරන්න. ඒ කාලේ ඒ කාලේ හාමුදුරුවන්ට හම්බුනේ නැද්ද සිවුරු වුණ තරම්? මොන තරම් හම්බුණා. දැනුත් එහෙමයි. හැබැයි Tamanට ලැබෙන සම්පත් නාස්ති කරන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. එහෙනම් අද රටේ ඇත්තටම අපේ රටේ සම්පත් අපි නාස්ති කරන්නේ නැත්තම් ওই රුපියලට එන ගැටලුව එනවද? නේද? නාස්තිය ටික අවම වුණා නම් අඩුම ගානේ. හොරකම් ටික අඩු වුණා නම්. දූෂණ ටික අඩු වුණා නම්. වංචා ටික අඩු වුණා නම් 아무තු දෙයක් නැහැ. ධර්මය තුලින් පංචශීලය ආදී ආරක්ෂා කරගෙන ඉදිරියට යන පිරිසට ඊටාම නිවැරදි දැක්මකට එන්න පුළුවන්. ඒකෙන්ද නිවැරදිව වෙනස් වෙන්නේ නැතුව දියුණුව බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් හැමෝගෙම තියෙන වගකීම තමයි මේ සඳහා ආරම්භක පිරිස විදිහට මේ රටට පණිවිඩය අරගෙන යන නේද? කල්යාණ මිත්‍රයෝ විදිහට නේද? ප්‍රත්‍යවේක්ෂා සමාජිකයා කියන්නේ කල්යාණ මිත්‍රයෙක් සමාජයට. එහෙනම් ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් විදිහට තමන් දන්න දන්න හැමතැනම පංචශීලයේ පිළිපදවන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමන්ටත් යහපතක් අනුන්ටත් යහපතක් රට ගැන රට ගැන අදහසක් ඇති වෙනවනම් ජාතිය ගැන අදහසක් ඇති වෙනවනම් ඒ හැම වෙලාවකම දැඩිව හිතර ගන්න ඕනේ මම නිවැරදි වෙනවා. මම නිවැරදි වෙනවා. හරි මම නිවැරදි වෙලා අන් අයව නිවැරදි කරගන්න කටයුතු කරනවා කියලා. ඒකෙන්ද සූදානම් වෙන්න ආයුධ අපිට ගන්න. හරි. මොකද අපි ප්‍රත්‍යක්ෂ සමාජිකයා අතේ ආයුධයක් තියෙනවා. එකක් නෙවෙයි තුනක් තියෙනවා. හරි ඒ තමයි සීල සමාධි ප්‍රඥා හරි ඒවට ඒවට කාටවත් අත තියන්න බෑ හරි අද කිසිම කෙනෙකුට නැගී හිටින්න දෙන්නේ මොකද කරන්නේ මඩ ප්‍රහාර ඇයි මඩ ප්‍රහාර වදින්නේ මිනිස්සුන්ට කොහේ හරි තැනක කාඳු තියෙන හින්දා නේද එතකොට අපි කාඳු නැති මිනිස්සුනොත් වැරදි කාඳු වෙන්නේ නැති මිනිස්සුනොත් මඩ ප්‍රහාර එල්ල කරන්න තැන නෑ ඒකින්ද මේ තියෙන සියලු ව්‍යසන වලට විසඳුම ධර්මය තුළ තියෙනවා. ඒකින්ද හැමෝටම අපි ආරාධනා කරනවා මේ කතිකාවත ගොඩනගා ගන්න හැම පැත්තකින්ම තමන්ගේ දායකත්වය දරන්න පසුව පසුතැවිලි වෙන්නේ නැතුව අද අදම වහාම ක්‍රියාත්මක වෙන පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං කරන්ති Thank you.